අවස්ථයි ස්වාමීන් වහන්සේ දැනෙන්නේ ශ්‍රද්ධා විදි සංකල්පයක් අපි අද දෙවෙනි දවසටයි සම්ප්‍රාප්ත වෙලා තියෙන්නේ මේ පැය තමයි කාලය අපි මේ කර තියෙන්නේ ප්‍රශ්න චාතු වල පිළිලකට නැත්නම් ධර්ම සාකච්ඡාවකට ඒ පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගන්න මේ වගේම සාධනෙන් ආර්දන කරමු වෙන ප්‍රශ්න ප්‍රකාශන මාතෘකා తీරණ අවස්ථාන කුලට කාලානුරූපව සභාවීපත් කරන විදිය. පටන් ගන්න සඳහා අපි ලිඛිත ප්‍රශ්න පටන් ගන්නවා පේෂන්ට් ආවරණ කරමු ප්‍රශ්න ප්‍රශ්න ඉදිරිපත් කරමු. මම අපි ආස්තේ යන එහෙනම් එහෙනම් සබ්ස්ක්‍රයිබ් සබ්ස්ක්‍රයිබ් කුකේ කියන හැඟීම දුරු වීමෙන්ද සත්‍යය කිසිය දුක කරගත හැකියි ඇත්තටම ගොඩක් පැති තියෙනවා ඒක නිසා බලන්න ඕනේ තමයි සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කොහෙන්ද කියලා ඇති නැති තමයි ඇති වෙන්නේ ඒක නිසා නැති කිරීම බලන්න ඉස්සෙල්ලා රෝගයක් සෝකරණ ඉස්සෙල්ලා රෝගෙ මොකක්ද කියලා බලන්න ඕනේ ඒ නිසා ඉස්සෙල්ලාම බලන්න ඕනේ තමයි සක්කාය දිට්ඨිය ඇති වෙන ක්‍රමේ ඇති වෙන ක්‍රමේ එක ක්‍රමයක් තමයි ඔය නමුත් වැදගත් වෙන්නේ ඒක නෙමෙයි මෙතන නෙවෙයි දෙදේ මොකක්ද කියලා අල්ලගන්න එකයි ඒ නිසා භාවනා කරන කරනකොට තමයි මේ මොනම ආකාර වලින්ද මූල කර්මස්ථානේ ඉඳ දෙන්නේ නැතුව මේ දෘෂ්ටි සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කියලා දැනගත්තට පස්සේ මේ ක්‍රමේ සක්කාය දිට්ඨිය ඇති වෙන ක්‍රමේ දන්නකොටම නැති වෙන ක්‍රමේ පහළ වෙනවා. වස්තුකාමයේ නිදීදගෙන කතා කෙනෙක් ලෙස ආලෝක විවිධක විචාර මත්තමට ආවිත ඒකනා විදේක සහිත වෙන බවිතර විදි විපස්සනා මෙන්න විදි එන නිදන් නිදලක් ඉදී ඒ ධර්මයේ අනුනාම ඔබ වහන්සේ තවත් මනමත් කර සමාගත කරන්නේ මෙය සභාවක විචාර වැඩකට දෙසිතේ ඒ දීපත් කිරීම නිවැරදි නම් දේශන් මාතාවක් මාත්‍රයට සත්‍යය ඇතිය වෙනස වෙනස අපතේ නැති නිසා මේ ධර්මයන් දැක ගන්න අවුරුදු 10ක් ඉතිසි. දීර්ඝායසනයේ අ සමන්වාස වස්තුමාගේ නිදුලකට ආත්මේ කෙලෙස කෙලෙස කාමයේ වික්ලේශකම් අපලේශකම් ඉදක්ක ਵਿਚාර මට්ටමට ආවිත දෙකලා විවේක ප්‍රීති සහිත එකතු බඳුන් දෙවි විපස්සනා වෙන්න විපස්සනා වෙන්න ඉන්න නිවනක් තිබේ. මේ ධර්මයෙන් අල්ලා මොකවාසේ මේ තවත් වර්ණවත් කරන බාගත කරනවා. මෙතෙන් ඉන්න ඕනේ කොයි වෙලාවෙ තියෙන එක අපිට විවල් කරනවා තියෙන ක්ලේශ කාම වස්තු කාම නිසා අපිට මේක දිහා බලන්න වෙලාවකුත් නැහැ පිළිසින් දකින්නෙත් නැහැ ඉගෙන උපදින්නේ අපි උපදිනකොටම ඉච්ච අපි ගිරන්තරවල ප්‍රශ්න ලොක් කරගෙන ඒව කතා කරන කෙලස් ගැන කතා කරගෙන ඉන්නේ මිහාට පස්සේ ඒකට ඉන්නේ සර්වචනාංශේ පොඩි බින්ගයක් කපලා දෙනවා උමුගක් කපලා දෙනවා හුස්ම දෙකක් අතරමැද ඉස්තනක් තියෙනවා ඒක දිහා හොඳට විවික්‍යව බලනකොට ඒවා එක යායට තියෙන දේවල් මේ පැලෙයි රයිත ඉදිච්ච කැඩිච්ච තැන් කියලා. ඊතර දොරවල්ම පෙන්නේ ඉදිච්ච කැඩිච්ච පිළිසකර කරලා ඝන බාල කරන්නයි ඒව නැවත ප්‍රතිසංස්කරණය කරන මේ ආපුවහම පේනවා කොච්චර ප්‍රතිසංස්කරණය කරත් ඒක කැඩිච්ච මිච්ච දේවල් බව. ඉතින් ඒක නිවන. ඊගෙදරදී දකින්නේ අපැක්කේ කරදරය අ මේ අවාසනාවන්ත තත්ත්වෙ මෙහෙටනකොට නම් වාසනාවක් කියලා. ඉතින් වෙනස ඇති වෙන්න මෙතෙන්ට මෙන්න ඕනේ නෑ. ඒක නිසා මෙතන විතරක් තියෙන එකක්වත් මේ මොහොතේ තියෙන එකක්වත් නෙවෙයි අපි ඒක දිහා බලපු නිසා පේන්නේ. බලන්නේ නැත්නම් මොකද අපිට ඊට වැඩිය ඉක් කරන සුළු කාමාරමුණු තියෙනවා ක්ලේශකාම වස්තුකාම රසිත පැහැර ගන්න සුළුතිය ඒකට මේ යෙදලා ගත කරනවා ඒ නිසා මේ ප්‍රයෝගයක් අවශ්‍යයි ඒක මන්මත් කරන හිත හැට වැලි ගහන මේ කාමේ తాවකාලික පොඩ නතර කරලා කොයි කෙනාට සමෝසේ තියෙන මේ ඉවර ඉස්මතු කරලා පෙන්නන එක ඒක නිසා ඒකට තදංග නිබුති කියලා කියන එකන එතන ලැබෙන නිවනක්. නමුත් ඒක දැක්කට පස්සේ තවදුරටත් පහළ වෙච්ච නැති කෙලෙස් පහළ නොවීමටත් පහළ වෙලා තියෙන කෙලෙස් අයින් කරන්නත් නෝබන් කෙලෙස් ඉපදීමට විශාල ප්‍රයත්නයක් කරන්න වෙනවා. ඒක දැක්කට පස්සේ. ඒකෙන් තමයි වෙන්නේ සත්පුරුෂයා සත්පුරුෂයා. ඉතින් අපි කරන්න දන්නේ මේ වගේ තරක මෙහෙම ඊට පාඩුවක් තියෙනවා, බින්ගයක් තියෙනවා, මගයක් තියෙනවා කියලා පෙන්නලා දෙන එක විතරයි. ඒක තනවා වඩා ගන්න වැඩ පිළිවෙල කිව්වට පස්සේ තමයි ඔය සම්මුති වශයෙන් තියෙන නිවනක් ලැබෙන්නේ. මෙතෙන්දී හම් වෙන්නේ තාව මේක කරන්න පුළුවන්. මේකට ශනික වශයෙන් පෙන්ලා දෙනවා මෙහෙම ඉඩක් තියෙනවා කියලා. ඒක නිසා මේ ඒකෙන් අදහස් වෙන්නේ වෙනද දකපු විදිහට නෙමෙයි ප්‍රශ්නේ දිහා බලන්නේ වෙන විදිහකට. එදා මිත්‍යා දෘෂ්ටි ආරා බලපෙක දැන් සම්‍යක් දෘෂ්ටි ආරා බලන නිසා පැමිණි දුක් පැණි රහයි කියන එක තමයි මෙතෙන් ඩාටා අපි කරන්නේ. ගෙවල් දොරලා ඉන්නකොට දුක් පැමිණිච්ච අපි හඬාව ගන්නවනේ ඔළුව අත බඳගෙන හඬනවනේ. ඒක අනුණ්ඩක් කරදරයක් කරන මෙහෙ නෑ. පැමිණි දුක් Taman දරාගෙන ඉන්නකොට පේනවා ඒ දුක් කියන තරම් එච්චර කරදරයක් කරේ කියලා. ඉතින් අන්නේ ඒ ආකල්පය ඇති වෙලා තියෙනවනම් මම හිතනවා අපේ වැඩමුළු සාර්ථකයි කියලා. ඉතින් මේක කෙනෙකුගේ වික්‍රමයක් නෙවෙයි තනක ප්‍රදේශයක ස්ථානක වෙලාවක වික්‍රමයක් නෙවෙයි. හරියට දැක්මක්. වැරදි දැක්කේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ නිසා සියලු දෙනාට මේ යහ දැක්ම පුළුල් දැක්ම සඳහා මේ වැඩ පුළුවක් මේ ස්ථාන චේතු වේවා ආශිර වාසනාව වේවා කියලා අපි යනවා ඒක අවශ්‍යයි. දැරින්නේ අකුසලයේ මත මට කලේ පස්මාදු වෙන දරුවා දුක සහ කිසිමකට සිදුවේ. මේක තමයි ඉතාලම තනසරටපත් වෙන්නේ. විනය පැවිදි කරේ ඉක්මන් කරන ලෙස කවරේ ඉඳලා. මෙරීමේ අකුසලයේ ගලපන්නේ ඒකට වාක්‍යයක් ආයසලක් හයියෙන් කියවන්නේ ලියපෙකන මොකක්ද දැන අදහස් කරේ එතන ලියලා තියෙන අකුරු තුන තුනක්ද දන්නෙත් නෑ හතරක්ද දන්නෙත් නෑ මේ මෙරීමේ අකුසලේ නම් අකුසලේ මත කඩෙන් මස් මාළු ගෙනත් දරුවන්සා විසිවිසි ඉතිම සිදුවේ මේකට මායිකාවක් කර සතපත් වේ මේකන පැහැදිලි කිරීමක් කරනස ගෞරවයෙන් දා සිටිමි ඒක මට කියන්න පුළුවන් මැරීමේ අකුසල තිබුණා මස් සංඛ්‍යාවක් නැතත් මේ කනසල තියෙනවා ඔච්චර ජීවිතේ තියෙනවා කනසල තියෙනවා අපි මස් වලට මාරෝට හේතු කරාට දරුවන්ට හේතු කරාට මාමයට හේතු කරාට ඔය තුනම නැතත් කනසල තියෙනවා ඒසයි ස්තුති වන්දෙන්න කනසල පුළුවන් මස් කඩේ කොක්කට එල්ලන්න පුළුවන් ඒක ඉගෙන ගන්න හසුතු වෙනවා සංකා කනසල දෙකරන මේ ජීවිතය දෙයක් නැහැ ඒක එක එක කරන හේතු කරන එක විතරයි අපි කරන්නේ ඒකට අපි මත හදනවා දෘෂ්ටි හදා ගන්නවා අරයට මට හේතු කරනවා ජීවිතය කියන්නේ කනස්සල්ලක් තමයි. දරුවෝ කියන්නේ කනස්සල්ලක්. මම කියන්නේ කනස්සල්ලක්. මස් මාළු විතරක් නෙවෙයි. ඇත්තට මස් මාළු විතරක් ප්‍රණීත භෝජනයක්. අනිත් ඒවා කනස්සල්ලු තමයි. ඒ නිසා නිකම් බොරුවට මේ මේ ඇවිල්ලා මේ පණ භාවනා කරන වෙලාවේ එළවලු කන වෙලාවේ මෙවුවා ගැන කල්පනා කරලා කාලේ රාශිය කරන්න එපා. එච්චර මට කියන්නේ. මේ එන්නේ අපි ඔන්නවා පැත්තක තියලා. ගිහිල්ලා කරන්න වයිව නොකර බෑනේ. නමුත් මේ ආපු වෙලාවටත් ඇයි මේ පරණ කුණු කන්දල් ඇදලා අරගෙන නැත්නම් කුණු මාළු පාලි ඇදලා අරගෙන ඇයි මේ හිත දුෂ්‍ය කරගන්නේ මම ඉනා වෙලා මේ අඟ කතා කරන කිච් කව ගන්න කියනවා නෙමෙයි අපි ආවේ මේකටයි මේ ඇවිල්ලා කරපු දේවල් දරුවෝ ගැන කල්පනා කර කර පශ්චාත්තාප වෙනවා කියලා කියන්නේ ඒක කුණු මාළු කැලකට වැඩිය කෙලෙසක් මස්මාළු වලට වැඩිය කෙලෙසයක් මේ කල්පනා කර කර ඉන්නේ ඒ නිසා මේ වගේ වෙලාවල් හිතා ගන්න අනේ මේ ලෝලුවක් මස්මුණට අපි කන්නේ කවුරුහරි තම්බලා දෙන දෙයක් කන්නේ. මේ ඔක්කොම දරුවෝ වගේ මේ මද මෙච්චර මස් මාළු කන ලෝකේ අඩු ගන්න මෙතෙන් ඇවිල්ලා ඒ එළවලුටයක් අර සතුටු යමු. වැඩි වැඩි මේ වගේ තැන් වලට ඉන්න මේ වෙතන්ට ඇවිල්ලා ඒක බුද්ධ විදිහ. ඉතින්දත් ඇවිල්ලා පශ්චාත්තාප වෙනවා කියලා කියන්නේ ඒක මේ කුණු මස් මාල් මාල් මස් මාල් කාලකට වැඩි අපන් වැඩක් නෙවෙයි. නිසා මේවා පව්වත් අකුසලවත් අනුන්තර තියෙන එකක් නෙවෙයි අපි ප්‍රශ්න දිහා බලන හැටි නිසා මේ පිරිසිදු වාතාවරණය දකින්න මේ පිරිසිදු ජලය දකින්න මේ පිරිසිදු ආහාර කැම බීම ටික දකින්න ලෝකේ තියෙනවා පිරිසිදුව තියෙනවා නිර්මලව තියෙනවා පිරිසිදුව තියෙනවා අපි එකඟ වෙලා ඒක පිරිසිදුව පාවිච්චි පාවිච්චි කරනවා එච්චර මේ තරම සබහා ධර්මය අපට මවක් වගේ සලකනවා අපේ හිත එතෙන් දාවත් අර පරණ කුඩු පන්දලක් ගෙනලා මේකත් ඉහඳ තියාගන්න. ආනවට තමයි කෙලස් කියන්නේ. ඒ නිසා අපි බලමු වර්තමාන හිත පවත්න්නේ ඒකට අපි හිතමු මේ ඉන්න ටිකේවත් අඩු ගන්න අපිට දවස් තුනක් අපි මේ දුක් කරදර වලින් తాවකාලික වෙන්ගලා හිටියාට සතුටුයි. බව සංඥාව මා දැනගෙන සිටින නැවත නැවත ඉදිරි සපවිදී ආශාව වශයෙන් බව සංඥා වශයෙන් දැනගෙන සිටින නැවත ඉදිරිපත් නැතයි සිතා විද්‍යාත්මක සපවිදීමයි වහන්සේ මේවා දැක්විපට වෙනස් කරන දේශනා කරන්නේද? මේ කියන එකත් එක විදිහක මේ අර්ථකථනයක් තමයි. භවය කියලා කියන්නේ දිගට පැවැත්ම. දැන් ඉතර පැතර යෑම විභව කියන්නේ එහෙම එකක් නෑ නැත්නම් ඒ වගේ දෙයක් නැත කරනවා සිය විනාශා ගන්නවා නැත්නම් මට බාධා කරන එක නමරනවා ඒව එන්නේ මේ විභව තණ්හාව කියන ද්වේෂ පදනමෙන් තමයි නිසා මේ විදිහට අත්තරතනයක් දෙනවා භව තණ්හා කියන රූප ධානා විභව තණ්හා කියන්නේ අරූප ධානය කියලා කියනවා. ඒක විවිධ අර්ථකථන තියෙනවා මේ තණ්හා ශේෂ්ත්‍රය. ඉවත් ස්වාමීන් වහන්සේ. ආගන්ත භාවනාවේදී නොදැනුවත්වම හිතට ලැබීම සිදු වේ. එතරම් උත්සාහ කළත් ඒ බලපාගත නොහැක. මෙත පදහරව ගැනීමට මඟක් වේ නම් පැහැදිලි කර දෙන්නේ කාර්යික ඉන්නවා. සමාන්තර දෙවන්සාරා මේ කෙනාගේ මට සාකච්ඡා කරන්න ඉලෙනවා නම් ඉදිරිපත් කරන හොඳයි. මොකද්ද කරන භාවනාව මොකද්ද මූල කර්මස්ථානය කියන එක මට දැනගන්න පුළුවන් නම් මට පුළුවන් සාකච්ඡා මාර්ගයෙන් පාරක් වෙන්න දෙන්න. කවුද දන්නේ ඒක කැමැතිද? මොකද්ද කරන්න මූල කර්මස්ථානය? එතකොට මෙහෙට එන්නේ ඉස්සලා ඒක කරලා තිබුණාද නැත්නම් මෙහෙදි ඉස්සලා වගේ පටන් ගත්තා. එතකොට කොච්චර වෙලාවක් Tamanට කෙලිම මූල කර්මස්ථානේ ඉන්න පුළුවන්කම තිබුණාද නැත්නම් ඒක වැඩි වෙමින් තියනද අඩු වෙමින් තියනද ආනාපානයත් එක්ක ඇසුර සුවදකම ඒක දකින්න පුළුවන් ගැතිය වැඩි වෙනවද අඩු වෙනවද ආ එතකොට ඒ දැනෙන වෙලාවේදී ආස්වාද ප්‍රසවාසය කොහොමද දැනෙන්නේ මොකද්ද Tamanගේ අත්දැකීම එතකොට ඒක එක දිගට හුස්ම රැලි කීයක් නැත්නම් විනාඩි කීයක් වගේ නිදිමත නැති වෙලා අල්ලගෙන ඉන්න පුළුවන් ගතිය අපගේ පේනවා. එතකොට මේ විනාඩි 15 ඇතුළත ආශ්වාස ප්‍රශ්වාසයේ ක්‍රමික වෙනසක්ද තියෙන නැත්නම් ඒකාකාරී ගතියක්ද තියෙන්නේ? මොන වගේ වෙනද? කොතන සිට කොතෙන්ද වෙනස් වීමක්ද දකින්නේ? අල්ලගන්න මම සම්පූර්ණ කරගන්නවා. පස්සට පස්සට යනකොට මින් වෙනා වේගය අදිනවා. දැන් මේක එතකොට වේගයේ අඩුවීම සහ නින්දට යෑම අතර තියෙන සම්බන්ධතාවයක් මෙතන කියවෙනවනේ. නිසා වේගය අඩු වේගන යනකොට තමයි අවදිමත් වුණොත් දැන් මම යන්න හදන්නේ නින්දට. නැත්නම් මම දැනුවත් වුණොත් සූදානම් වෙලා ගියොත් තමන්න කාරණාවක් දැක් ගන්න පුළුවන් වෙයි. ඒක හරි වැදගත් වෙනවා මේ ප්‍රශ්න උත්තරේට. මොකද්ද? නින්දට යන්නේ ආනාපාන සතිය හරහාද නැත්නම් හිත පිටතෙන් ගිහිල්ලා පිට නන්නත්තර වීමක් කරලා අනන් නින්ද නින්දට වැටෙනවා. එතකොට මොන වගේ හිතවිල්ලක් නිසාද වේදනාවක් නිසාද සත්‍යයක් නිසා කියලා දෙහිතේ. අපි නම් මෙහෙම ප්‍රශ්නයක් අහමු. ඒ හිතවිලි, පග්න සිතිවිලි වගේ දේවල් වලට හිත ආතුර වෙන්න හේතුව ආනපනේ සිවුම් වෙනකොට සිවුම් වෙනකොට අල්ලන්න බැරි වෙනකොට බැරි වෙනකොට හිතවිලි වගේක් එන්න පටන් ගන්නවා. ඒ හිතවිල්ලෙන් පස්සේ නින්දර වැඩ. ඉතින් මේක ලෑස්ති වෙලා ගියොත් ලෑස්තිලා යන්න මෙන්න මේම හේතු දක්වනවා. ආශාස ප්‍රසවාස පටන් ගන්නකොට කාටවත් සාමාන්‍ය පුරුදු කරන යන්නේ කරන්න මුලදී ගොරෝසුයි. පරිසරය හොඳ නම් වැඩ පිළිවෙල හරිනම් එන්නේ එන්නේ එන්නේ කෙසුම්. සිව්මේකට ගියාට පස්සේ දැන් මේ වැඩේ බලපං කිව්වා හිතක දැන් බලන්න දෙයක් නැහැනේ. ඉතින් ඒ නිසා එයා අයාලේ යන්න පටන් ගත්තා. ඒ අයාලේ යන්නේ ගොරෝසු දේ සිව්මුණ ඒ සිව්මෙනකොට මේම අයාලේ යන්න ඉඩ තියෙනවා කියලා දන්නේ නැති කෙනාට විතරයි. ගන්න කෙනෙකුට දැනගන්න පුළුවන් දැන් මේක ආනපන සිම් වෙනකොට ඊග ආනපන ළඟ තියෙන ඊගාව අරමුණේ අවස්ථාව ගන්න සද්දයක් හෝ වේදනාවක් හෝ හිතවිල්ල. ඒකට යෝගාචර දන්න දැන් මේ ඉස්සරහට යන්නේ. ආනපන සිම් වීම භාවනා ප්‍රතිපලයක්. ප්‍රතිපදාවක්. එහෙම කියන්න ආනපන සිම්ුණා කියලා කියන්නේ කෙලෙස් සිම්ුණා. ජොහඳු කියන්නේ එහෙම. ඒ කෙලෙස් සිම් වෙනකොට ඊගාව තියෙන කෙලෙස්ගේ අවස්ථාව ගන්න. ඒ අවස්ථාව ගන්න තමයි මේ සංසිද්ධිය දන්නේ නැති නිසා. එන්නේ ආනාපානයේ සියුම් වීම මගේ ප්‍රතිපදාවක දිනුවා කෙලෙසක දිනුවා දැන් ඊගාට එක්ක සද්දයක් එක්ක වේදනාවක් කිසිලක් එනවා කියු කුසීතකමක් නෙවෙන්නේ උද්‍යෝගය. එතකොට හිතවිලි එන බව තේරෙනවා. තමයි දන්නවා මේ හිතවිලි එන්නේ ආනාපානයේ දක්ෂ වෙච්ච නිසා. එතකොට හිතවිලි දිහා බලන්නේ ජයග්‍රහී ස්වරූපයෙන්. හිත කුසීත වෙන්නේ නැහැ. හිත නැගිටිනවා. නැගිටීම සඳහා පළවෙනිම කියන තැනකට ලෑස්තිලා යන්න. මොකද්ද ලෑස්ති වෙන්නේ ගොරෝසු ඉඳලා සිං වෙන එනකොට දැනගන්න දැන් මේගොල්ල මේ මැජික් කාර්යෝ පාරායන් ඉන්නේ සීල මැජික් පෙන්නන. මෙලි හොල්ලලා හොල්ලලා හොල්ලලා ඒක පාට මේ පැත්තේ මොනවද පෙන්නන්නේ? අපි අස්පෙන්දු කියලා නේ කියන්නේ. ඒ අස්පෙන්දුවක් බලනවා වගේ ආනපන සිං වෙනකොට කවුරු හරි කොළමක් කරනවා. ඒ කොළම අපේක්ෂාවෙන් අනේකයි තියෙන්නේ. එතකොට ඊට උනන්දු වෙනවා. උනන්දු වෙන නිින්දක් එන්නේ. සමහරට මේ හිතවිලි හරහා නිින්දට වැටෙන්න ඉඩ තියෙනවනම් ලෑස් වෙන්න පුළුවන් තමයි නිින්ද කියලා කියන්නේ එක චිත්තක්ෂණයකවත් නෙවෙයි ප්‍රකාශය කියන්නේ. ක්‍රමික වැඩ පිළිවෙල. ක්‍රමික වැඩ පිළිවෙලක් තියෙනවා කියලා කියන්නේ මට පාලනය කරන්න පුළුවන්. එකවරම ඇක්සිඩ් එකක් වුණොත් අපිට කරන්න දෙයක් නැහැ. ටික ටික ටික ටික අඩු වෙනවා හරි වැඩි වෙනවා නම් මට තියෙනවා ඒක දෙයක්. විස්තර වශයෙන්ම. උන්තුට අවදීන් බැලුවොත් මේ ලෝකේ මේ විපස්සනාවේ කිසිම හදිසි අනතුරු නෑ. හදිසි අනතුරක් තිබුණා නම් සතිය නැති වෙලා දුර්වල මනසකින් කරන ප්‍රකාශයක් විතරයි. විපස්සනා මුළු ජීවිතේම හදිසියනසොත් නෑ. වැඩිවීමක් හෝ අඩුවීමක් වෙන්නේ පියවරෙන් පියවර. නිසා යෝගාවචර අනන්ත අප්‍රමාණ වාර ගණනක් ලැබෙනවා. ඒ දෙයට හැඩ ගැහෙන්න. ඒක දෙවෙනි ප්‍රශ්නාවලියක්ම ළඟ තියෙනවා. මේ විදිහට නිින්දකට ගිහිල්ලා නැගිටින්නේ නැවත ආනාපානයටද නැත්නම් වෙන අරමුණකටද? මොන වගේ අරමුණක්ද? අපෞදකම් කරලා ගන්න. එතකොට හිතට නැවත සැරයක් හිතවිලට අවදි වෙලා හිතවිල වල ඉඳලා ආනාපානෙ හිත ගැනීම ගොඩක් ආයාස කරද නැත්නම් එච්චර මහන්සියක් නැතුව ගන්න පුළුවන්. ඒ වුණාට හිත දන්නවා දැන් ආරසාව තියෙන ආනාපානෙ කියලා. දැන් තමන්ගේ දැනුමක් තියෙනවා නින්දට වෙලා ගියාට පස්සේ මට ආරසාවක් නැහැ මම අනාතයි ආනපනට ආවෝ සනාතයි අරසවක් තියෙනවා කියන්නේ. මේ දෙකේදී නිරීක්ෂණ වල අඩුපාඩුවක් තියෙනවා. හොඳට බැලුවොත්, දැස්තිලා ගිහිල්ලා බැලුවොත් තමයි තේරෙවි. ඉඳට යන්නේ ආනාපානේ නැවත ආපහු හිතේ එන්නේ ආනාපානට. එතකොට තේරෙන්න පටන් ගන්නවා Tamand දැන් ආනාපානේ කියන එක ക്ഷേම භූමියක් බව ආරක්ෂක ස්ථානයක් බව ආරේ නිවැරදියක් බවට හිත අඳුනගතියි. සද්දයක් කිව්වනම් නින්දක් කිව්වනම් වේදනාවක් කිව්වනම් පිටපොට යamak කියලා අඳුරකට දුන්නා. මේක තමයි අපි භාවනා ජීවිතේ ලබන ලොකුම සාන්තිය. අපිට කරදරයක් වෙච්චාම යන්න විවේක ස්ථානයක් තියෙනවා. අපිට කරදරයක් වෙච්චාම යන්න ക്ഷേම භූමියක් තියෙනවා. ඒ ക്ഷേම භූමිය ජම්මෙන් අපිට උරු වෙච්ච එක. කාටවත් එක නැති කරන්න බෑ. ඒ නිසා කරදර වෙන්න අරින්න ඕන හිතට පුළුවන් තරම්. වෙනකොට බලන්න ඕන හිත නැවත නැවතත් ආනාපානේ සරණ යන ගතිය. ආනපන සමාදක් වෙන ගතිය තියෙනවනම් අනිවාර්යයෙන්ම මරණ චිත්තක්ෂණේ ආනපන එනවා. ඒක දෙකක් නෑ. ඉතින් දැන් මේක පුරුදු කරන්න. ඉතින් පුරුදු කරන්නේ නිින්ද යන්න බයසද? වෙන එකක් නෑ. නිසා ඕනතරම් නිින්දට යන්න දෙන්න. ඒ පරිශ්‍රණය කරන්න අමුදවිය ඕනනේ. අමුදවිය තමයි නිින්ද. හිත පිට යන. පිට යනලා බලන්න මේ ආනාපානයේ සියුම් වෙනකොට අපිට මේ බහුරූප කොලම් පේනවා. දැන් නැත්තම්. දැනගෙන ගියොත් අපිට ඒකේ ආරයක් තියෙනවා. පිට යෑමේ ආරයක් තියෙනවා නැත්නම් පැමිණීමේ ආරයක් තියෙනවා ඒක මගෙන් මේක හොඳට ගොරසු කරාට පස්සේ ඒක අමලියකදී කරදරයකදී නිකන් කරකොල අතහැරෙන උතුරු කට්ට කොහොමවත් උතුරට නෙහැරෙන්නේ පොල්ගෙඩිය පතුර දාපම ලබු පැත්ත උඩට එනවමනේ මොනම සබාරයක් කඩන්න බෑනේ අන්න ඔය කරදරක තියෙන කෙලින් ආනාපාණ්ඩ යන්න හිත හදාගත්තොත් දැන් අපිට කරදරක තියෙන ගැම්මට කියලා නේ කියන්නේ ඒ සිංහල ජාතික උගුරුනේ අනේ අර ගෙදර ඉන්න අම්මට පුළුවන් වෙයි කතෝලිකට උන්සෝ ආ ස්වාමීන් දරුවනේ සම්බෙගෙනට අල්ලා කියනවා. බෞද්ධකට උනට කියපු ගමන් මට එහෙම ආනපානේ අල්ලගත්තා නම් කරදරයක් අමලයක් කරනට ආනපානට යන්න හදුවා නම් අර බලදාරි දෙයියන්ට එහා. නිසා මෙතන තියෙන නිින්දක් මේක නිින්දක් නෙමෙයි මේකට කියනවා හිත සැඟවි ගැනීමක් කියලා. සැඟවි කියන්නේ මේ මෙයා නිතරම කෙලස් එක ජීවත් වෙච්ච මනුස්සයා හිත. දැන් ආනාපාන කියන නිසා කෙලෙස් අඩු වෙනවා. ඒකට යට ඉන් කරන්න දෙයක් නැහැ. ඒ නිසා එක්ක ආයෙ ආනාපාන හත් කරන්න හදනවා නැත්නම් හිත නින්දට වටනවා. එහෙම නැත්නම් සැකයක් උපදිනවා. එහෙම නැත්නම් නින්ද කියලා වැරදි අර්ථකථනයක් දෙනවා. හතරම මාර්ගසේන හතර. අපි ක්‍රමයේ හරි. බුද්ධ ඥානස්කීම් ක්‍රමයේ හරි ආනාපාන චිවුම් වෙනවා. එතන අවදි නැතිකම තමයි තිබිලා තියෙන්නේ. මේ අවදිය සතිය සති ඉන්ද්‍රියක් බවට පත් වෙන තැන. මේ චන මාත්‍ර සති නැත්නම් සති මාත්‍රාව කියලා එකක් තියෙනවා ලාවට සතිය අඳුරගන්න. ඊට පස්සේ එයා කෘත්‍යයකට වැඩක් ඕන වෙනකොට හදිස්සියකට සේනාවලමුණු සංවිධානය කරනවාට කියනවා ඉන්ද්‍රිය ඉන්ද්‍රිය ගතිය. ඉන්ද්‍රිය කියලා කියන්නේ ඉන්ද්‍ර ඉන්ද්‍ර කියලා කියන්නේ සූර්යයාට කියනවා නායකයා. දැන් සතිය වැඩේ බාර ගන්න. එයා සේනා බලමුණු සංවිධානය කරනවා නින්දට වැටෙන්න ඉස්සෙල්ලා අපි පොඩ්ඩක් යාර කියලා දෙන්න ඕනේ. ඔබට දැන් සති මාත්‍රාව ඉඳලා බෑ. ඔබ සති ඉන්ද්‍රිය බවට පත් වෙන්න ඕනේ. එහෙමනම් අරමුණ සියුම් එකට යනකොට වෙනකට වැඩි අවදියක් වෙනකට වැඩි ලෑස්තියකින් ගියොත් තමයි තේරෙවි මේ අරමුණ සියුම් වීම නිසයි භාවනා දියුණුවීම නිසයි ප්‍රතිපදා දියුණුවීම නිසයි මේ தත්ත්වය ඇවිල්ලා තියෙන වැරද්දක් නෙවෙයි මේක මගේ පැත්තට හරවගන්න මම සතිය තව සති ඉන්ද්‍රියක් බවට පත් කරනවා එතකොට සත්‍ය තේරුම් කරලා දෙනවා මෙන්න නිින්ද යන හැටි එක චිත්තක්ෂණයක් නෙවෙයි ඒක කියන්නේ ක්‍රමයෙන් ක්‍රමයෙන් යනවා ඉටි ටිකක් රත් කරපු ඉටි ටිකක් වතුරේ දිවෙනකොට ඒ ගල් වේගන ගල් වේගන යන්නේ ඒකතරේ නෙවෙයි. අයිස් ටිකක් මේ වගේ තරක තිබ්බොත් දිවෙන එකතරේ නෙවෙයිනේ. එකතරේට වෙනවයි කියලා කියන්නේ කම්මැලි හිත, බුබ්බඩ හිත, කෙලෙස් හිත. සර්වඥයන් සඳහන් කර තියෙනවා thin slicing of time කියලා. ඊටාම තුනී කාල සීමාවට කඩන්න ගත්තොත් හැමදේම සිදුවෙන්නේ ක්‍රමිකව. ඕන තැනක ක්ලච් එක දෙන්න පුළුවන්, ඕන තැනක බ්‍රේක් කරන්න පුළුවන්, ඕන තැනක ඇක්සලරේට් කරන්න පුළුවන්. ඇක්සිඩන්ට්ස් නැහැ. ඉතින් ඒ නිසා මේක නිින්ද කියලා තේරුම් අරගෙන තියෙන එක වැරදි කියලා ඔප්පු කරන්නයි මම මේ දෙබසක් පටන් අරගත්තේ. නමුත් ඒක ඔප්පු වෙන්නේ කවදද? මම මේ නිින්දට වැටෙන්න ඉස්සලත් තියානපානේ නිින්දෙන් අවදි වෙන්නේ තානාපානේ කියන එක යෝගාවචරම තේරුම් ගත්තොත් අතරමැද කෙලස් විලා නැත්නම් අපි නිින්ද කියලා මේ වැරදි අර්ථකථනයක් දෙනවා. එතකොට මාර්ගාශ්‍රය. පහනට අරියාදුයි. ඒකට අපේ මේ ඉදිරි ගමනේ නෙවෙයි කියන්නේ අපිට හිතෙනවා මට ආනපාන කරන්න බෑ මම වෙන භාවනාවට යන්න ඕන කියලා. ඇත්තටම කියනවා නම් ආනපාන ඊගාව පියවරට යන්න තියෙන කඩෙන් පරීක්ෂණයක් නේද තියෙන්නේ. ඒ වුණත් ඔය මං කියපු දේ සත්‍ය වුණත් මේක මේ වෙලාවේදී ඉඳ සජීවීව මේක දැනගන්න නම් හොඳට සක්මන් කළා වාඩි වෙන්න. වාඩි වෙලා මේක දිහා බලන්න එක සැරයක් වෙයි. ගොඩේනවා ආය යටනවා ආය ගොඩේනවා ආය වැටෙනවා එක පරියන්ක 10 15 සැරේ වෙනවා. හැම සැරේම බලන්න පැටෙන් ඉස්සලා ආනාපාන දෙහිතිය වැටෙනාට පස්සේ ආපහු ආනාපානට දෙන්න. ඒ දේ අවබෝධ කරන්න කරන්න තමයි තේරෙන්නේ දැන් ආරක්ෂක මුල දේවතාවක් වාගේ ගමනට හැරමිටියක් වාගේ කල්යාණ සත්පුරුෂයෙක් වාගේ ආනමට සතිය ඉන්නවා. ආනාපානෙ ඉන්නවා මයි ළඟ. මම මොනවා කරදරයක් වුණත් ආනාපානෙ සරණ යනවා කියලා යන්න පටන් ගත්තාම ඔය පරියන්ක දිනේ සක්මනේදී එදින්දා වැඩවලදී තේරෙන්න පටන් ගන්නවා. නිසා මේක දෝෂයක් නෙවෙයි. හරියන ආනාපානදී හොඳට බලලා ඒකේ අර කාලානුරූපව සියුම් වීම හොඳට ස්ටඩි කරලා සියුම් වෙනකොට ඉන්ද්‍රිය සතියක් සති මාත්‍රාවක් නෙවෙයි. ඉන්ද්‍රිය සතියක් වෙන බවට වග බලා ගත්තොත් ලොකු පිම්මක් නැහැ. අපි යනයි ගාතොස්. ප්‍රශ්න ප්‍රශ්න ඔව් මයික් එක දෙන්න අපේ. සම්මාසෙ භාවනා කරන අරකට කරලා කොහොමද ආනාපාන සතිය දැනීම කියලා යනවා. කියලා ඉස්සරහට ගියන් පස්සේ එනවා මේ උඩේ මසල්ස් නම් අතර ලිගාට් යනවා. ඊපස් චක්කලාව දින අපහුව ආනාපාන හිමින් හරින් කරන් කොහේ සිදුවම දැනෙන පටන් ගන්නවා. ඒක සමාජයේ මේ සමාරක් වෙලාට මේ විලාසී වෙන වෙන ඒ දැනීමම පහළ කරනවා. සමහර තමස්සුන් සම්බන්ධ වගේ වගේ විඳා ගන්න පහළ කරනවා. මේ වෙලාවේ සිහිය පවත් ගන්න ඕන ආනාපාන ලැබිච්චලා සිහිය පවත් ගන්න ඕන පුතවල දෙකේ තමයි. කුමාරි දැන් කය ඇතුලේ සිදුවෙන දේ හීනයක්වත් මනෝ විකාරයක් නෙමෙයි බව දන්නවනේ. ප්‍රත්‍යක්ෂනේ. ඒ නිසා දැන් සිහිය පවත්තලා තියෙනවා. 100 නිසා නෙමෙයි මම දැන් මෙතන කියන එක දන්නේ. හැබැයි ඒක ආනාපාන කියන හරියට පින් පොයින්ට් එකේ නෑ උදරේ දැනෙනවා. හැම තැනම මේ හැම තැනම සිදුවෙන ක්‍රියාවලිය දැනෙන එක හොඳයි. නමුත් ප්‍රශ්නයක් තියෙනවා මම කොතැනද ફોકસ කරන්නේ. ඒක නිසා ඒ වෙලාවට සඳහන් කරනවා ආනාපාන තිබිච්ච ඇත්තටම ફોકસ කරන්න ඕනේ නෑ. පළවෙනි දැන් සතිය පිටලා අරසවිලා ඉවරයි. ඔය දැන් ගේමට යන්න දෙන්නයි තියෙන්නේ. නමුත් අපේ හිත හැම වෙලාවෙම ඔක ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කරනවා නම් විතරක් යානමන තිබිච්ච තැන මතක තියෙනවා. ඒක ඒතර තියෙන්නේ තුවාලයක් අනේ වෙලා කැළල තියෙනවා වගේ. දැන් තුවාලේ නැහැ. එතන හිත තියන්න. හැබැයි ඕනේ නැහැ. ඒක අවශ්‍ය නැහැ. මොකද දැන් Taman දන්නවා මේ දකින්න මස්කුඩ නැරවිලි කම්පන චංචල සියල්ල සතියේ තියෙන බඩ ලකුණු. සතිය එක තැනට එල්ල වෙලා නැහැ. එල්ලවීමක් අවශ්‍ය වුණොත් විතරයි ප්‍රශ්න ගන්න වෙන්නේ. ප්‍රශ්නේ වැරදි නැහැ. ප්‍රශ්න උත්තර දෙන්නේ ආනපන තිබුණ ධර්ම දීපන් ආනපන නෑ දැන් තුවාලේ නෑ ආඩේ තියෙන නමුත් ඒක අවශ්‍ය නෑ සෙල්ලක්කාර වෙන්න. විතර කියන දැන් ඔබට මේ ඇතුළේ ඕන දෙල්ලමක් දාපන්. ඒකවල තේරුම් පටන් ගන්නවා මේ හිතට අර එක චිත්තක යමක් බලාගෙන හිට පිටත සම්පූර්ණ ක්‍රියා රාශියක් තියා ක්‍රියාවලියක් තියා නැත්නම් විශාල චිත්තයක් තියා බලාගෙන ඉන්න පුළුවන්. එක තැනකට ફોකස් වෙලා නෑ. එතකොට මේ ටෙලිවිෂන් හතරක් පහක් ඕන් කරලා තියෙනවා. පොදුවේ දැනගෙන ඉන්නවා විතරයි. එකට හරියට එල්ල වෙලා නැහැ. එතකොට අපි සත්‍ය පළල් භාවයේ දකිනවා. එකට එල්ල වෙච්චලා ගැඹුර දකිනවා. සත්‍ය ගුණාංග දෙකක් තියෙනවා. සත්‍ය වෙනකොට පළල් වීමක් වෙනවා ගැඹුරක් වෙනවා. ගැඹුර ඉන්නේ කාර්මුණක් දිගේ කාගෙන කොට කොට කොට කොට යනවා. හැබැයි යාට එහෙම යන්න බෑ. ඉරුණ ආයෙ පැතිරෙනවා. ආයෙ කොටනවා. ආයෙ පැතිරෙනවා. එමනේ ගහකට අලුව කපනකොට කොහොම යන්න නම් අතේ ලොකු වෙන්න eBay. දහක් කපනකොට අල්ලුව ලොකු වෙන්න eBay නැත්තම් කෝරවර වදින්නේ නැහැ නේ කීරට. ඉතින් ඒ නිසා ගහ වැටෙන්නේ නැත්නම් අපි අල්ලුව ආයෙ ලොකු කරගෙන යනවා. ඒකට පළල් වෙනවා. ආයෙ ගැඹුරට. දැන් ওই පළල් වීමට විරුද්ධව ක්‍රියා කරලා ප්‍රශ්නයක්. මේ පළල් වීම වැරද්දක් කියලා හිතනවා. ඒ කියන්නේ විපස්සනාට විරුද්ධයි. සමාධියට පක්ෂයි. නමුත් අපිට ඇත්තට අවස්ථාවක් දීලා නෙවෙයි වැඩේ සිද්ධ වෙන්නේ. යා බැලන්ස් එක කියන්නේ යයි ලෝකම පළල් කරනවා ආයෙක මුල් කරනවා. නැත්තම් කට්ටයක් බස්සන්න බෑ. කට්ටේ බස්සන්න බස්සන්න කීරට වදින්න පළල් කරනවා. නිසා ඔය පළල් දීමද කියන්නේ ආර්ය පරිශ්‍රණය කියලා. ඒකට අපිට තේරෙනවා මේ හදාගත්ත සතියේට දෙයක් දිහා බලන්න පුළුවන් ඒ දෙයට මම කියන්නේ නැතුව ඒ දෙයෙන් වෙන කෙනෙක් තමන්ගේ දිහා තමන් පිට කෙනෙක් බලන ඉන්නකෝ බලන ඉන්න පුළුවන් මේකට පුදුජානන්සේ කියනවා දැක්කට නොදැක්ක වගේ වලපත් වෙනවා. දිත්තේ දිත්තමත්තම් භවිෂය. ඇහුණට නෑ වුණා වගේ හිටපන් කන්න නැති මිනිහෙක් වගේ හිටපන්. දැනුණට නොදන්නා වගේ නෑ. හැබැයි මේක කොච්ච දාන දැනුමක් තියෙනවා. කොට දාන දැක්මක් තියෙනවා. කොට දාන ඇහිමක් තියෙනවා. ඒක මොකක් කලබල වෙන්නේ නෑ. කලබලයක් කරන්න තමයි මාරේ අර පොයින්ට් එක දාන්නේ. දැන් ඔබ බලන්න ලොකු එකක් පේන කොතැනද හිත තියන්න ඕනේ. ලොකු එකම සතිය නම් භාවනා ප්‍රතිඵලයක් නම් අපි පුරුදු වෙනවා පළල් දර්ශනයකට. 16 mm 32 mm කියලා පුරුද්දට දර්ශන තියෙනවා. අනේ පළල් වීමක් වතරයි. ඊට පස්සේ ඔතෙන් ගියාට පස්සේ ආයෙසරක් මෙයා ඉඳපු ගාම නතරට පයි. යාම සිලෙක්ට් කරනවා. යා තේරුම් ගන්නවා අරමුණ නැති ගැඹුරට. ආයෙ පළල් කරනවා. ඩයිවර්සිෆිකේෂන් එකක් කරනවා. ඉතින් මේකට මේ මට මගේ අර්ථකථන හැටියට පළල් භාවය කියලා කියන විපස්සනාව. ගැඹුර කියලා කියන්නේ සමතේ. ඉතින් අපි එකක් කියනවා. ඊට පස්සේ අර අසේ කකුල ගන්නවා වගේ ගමනක්. ඔය යන්නේ ස්වභාවය. එයා හැදුවේ ඒක තමයි කරන්නේ වාරක පාව. උළුම් භාවය වෙනවා ඒක සමානට සද්ද ඇහෙනවා. සමානට වේදන දැන සමානට හිතවිලි එනවා. ඒ වගේ සතිය. හිතවිලි එනවා. දන්නවා මම මේ අරමුණේ පිට ගිහලා හිතවිලි ඉන්නවා දන්නවා සතිය තියෙනවා. ඉතින් ඕකෙදී කනගාටු වෙන්න දෙයක් නැහැ. එමේ හොඳට ස්පර්ශ කරන පස්සේ ආය ඕන තමයි අරමුණට යන. අනපාඩව ගන්න පුළුවන්, කායට ගන්න පුළුවන්, වේදනාවට යන්න පුළුවන්, සිචි සත්වට යන්න පුළුවන්. මේ විදිහට හැම එක්කෙනෙක්ම බණක් කියන්නයි. මේ ශබ්දෙත් එන්නේ බණක් කියන්නයි. කම්පන චංචලෙන්නේ බණක් කිය අපි ප්‍රතික්ෂේප කරපු ගම අපි ඇස් දෙකේ එකක් වහගත්තා වගේ. ඇස් දෙකේ එකක් පහව ගාන ගැඹුරට පේන්නේ නැහැ. දෙකකින් තමයි අපිට ගැඹුර පේන්නේ. ඉතින් පළල් සහ ගැඹුර කියන මේ දෙකට නිසින්ින්ද යන්න දෙන්නේ. ඒක සාමාන්‍ය කියන්නේ පරිගණකයේ ගැඹුරට යනවා සක්මනේ පළව කරනවා. ඊටත්දී එදිනදා ජීවිතවල පළව කරනවා. අපි එදිනදා ජීවිතේ භාවනා කරනවා කියලා කියනවත් කැමතියි. එදිනදා ජීවිතේ පවතින සතිය අපිට පේන්නේ කාලේ නම් ජීවත් කියලා අපිට ඕන පරිගණකයේ ඉඳනම ගැඹුරට යන එකමයි ඒ සමාධියේ තියෙන කෑදර ගතියක් තියෙන්නේ. ඒ නිසා යන විදිය හරි පොඩි අවබෝධයක් හිතර දෙන මේ සියල්ලම ප්‍රත්‍යක්ෂයි. පේන්නේ මම හිතලා ගත් එකක්වත් මනෝ විකාරයක්වත් ඊනයක්වත් නෙවෙයි. අද්දුට ප්‍රත්‍යක්ෂේ. එහෙනම් භාවනා ප්‍රතිඵලයක් ඕක තෝරන්නේ. කියනවනම් අනපාණ්ඩ යන්න නෑනේ. මේක ස්වභාවික වැඩක් යනවානේ. මම නැති උනට වැඩේ යනවා. පැත්තකට වෙලා වැඩේ තියා බලන්න ඕනේ. වේදනාව විඳින කරාම මොනිටම වගේ එල්ලේ මස්තු අදලායි නම් එල්ල ඒකලාව වගේ අනාපාසි මාර්ගයන් මේ ඒ කියන්නේ මේ වෙලාවේදී ආනාපාන තියෙද්දිද වේදනාවක් දැනෙන්නේ. ඒකම මම කියන්නේ මාච් බෙල්ල තදේන දැනෙන වේදනාව බැලුවොත් නේ. ඒ වේදනාව තියෙන බලන වෙලාවේ ආනාපානෙ තියෙනවද? ආනාපානෙ තියෙනකොට නම් වෙන කෙනෙක් එක්ක කොම්ප්‍රොමයිස් කරන්න යන්න එපා. ආනාපානෙ අපි ප්‍රධාන කර්මස්ථානේ කරගෙන යන්නේ. ආනාපානෙ තියෙද්දි වෙනේම බලන්න යනවායි කියලා කියන්නේ රබර් පටියක් වගේ අවධානය දෙකට කැඩෙනවා. අපි ආනාපාන දිගින් සතිය වවලා තියෙන්නේ. මේ නිසා ඒ වෙලාවට ආනාපානෙ වේදනාව උග්‍ර නම් ආනපන නොපෙනී යනවනම් වේදනාවට කියට කමක් නැහැ. එතකොට වගේ වෙලා වෙනස්කම් වෙන්නේ ඉඳී තියෙනවා. නමුත් මේ ප්‍රශ්නේ නගන වෙලාවේදී ආනපන තියේදී වේදනාව බැලුවයි කියලා කියනවනම් මම කියනවා ඒ වගේ වෙලාවල් වල ආනපන දිගේම දිගට යන එක තමයි. එතකොට ගැඹුරට යනවා. ආනපන කොට කොට බහින්න හදනවා. ඒකට පිළිතනට ඇඳලා දැම්මයි කියලා කියන්නේ සින්ක්‍රොනයිස් කරගන්න බැරි වෙනවා. දැන් තියෙන්නේ දැන් ප්‍රශ්න දෙකක් තියෙනවා කායින වෙලාවට දෙකක් වෙලාට තියෙනවා තමයි ඒක තියෙනවා කියන ආශාවකත් නම් දෙක ඒක මම දෙන්නවා ඉතින් මම කියන්නේ සිතුවිලි එනවා නමුත් ඇවිල්ලා යනවා ආවම පිටර දැනෙන්න දෙන්න දෙන්න ශක්තියෙන් ඒක අපිට බලන්න ගන්නවා සතියක් නැති වෙලාවක් යන සතිය නින්ද වගේ සතිය නින්දර කියලා ගන්න ඊට පස්සේ ඒක අප ආවම තමයි එන්න දැන් මෙච්චර ඉඳලා ඉතින් එහෙම නැත්නම් ඒක ගොඩක් වෙලාවට පරයන්කල ඉඳෙන්නේ අර ඒකේ උදාහරණයක් ඒකට පුරුදු වෙනකොට නොදැනීම පිළිබඳ හුරු ගතියක් at home feeling එකක්. එහෙම නැත්නම් ඒකත් එක්ක ඇසුර වැඩිවීමක් වෙන්න තියෙන නැත්නම් ඒක බීචිකාවක් බයක් අතපසු වීමක් දිලියමක් විදිහට දැනෙන දිගින් දිගට. අහු end end end end හුරු වෙන ගතියක් තියෙනවාද? එහෙම නැත්නම් ආකල්ප එක විදියම. තමක් නොදැනනවා, දන්නේත් නැහැ. අවදි වුණාට පස්සේ දන්නවා බ්ලැන්ක් එකේ ඉඳලා ආවිද. මේ බ්ලැන්ක් එක පිළිබඳව කුතුහලයේ බීතිකාව බයද වැඩි වෙන්නේ එහෙම නැත්නම් දැන් තමයි තේරෙනවද ටික ටික ටික ටික මේකට කොහොමද ඒකට කියන්නේ හීනෙකට අවදි වෙනවා වගේ දෙයක් සිදු වෙනවද කියලා. මොකද ප්‍රශ්නේ? ඇයි ඇයි දැන් ප්‍රශ්නක් විදිහට නගන්නේ එහෙම සංස්කෘතයන් හැම දාත නැද්ද කියලා හොයන්න පුළුවන් ආශ්වාසයට අවසන් වෙනකොට ඒක ආශ්වාසයක් කියලා නෑ අපි ආසානපන සතිය කියමුකෝ ආනපනේ නැතුව හරි සතිය තමයි තියෙනවා නම් තමයි දන්නවනම් මේ සිද්ධිය සිද්ධ වෙන්නේ දවල් එළියේ අන්ධකාරයේ හීනෙන් නෙවෙයි ඒක නිසා අපි දන්නවා අවදි වුණාට පස්සේ දන්නවා මෙතෙක් කල් මොකක්වත් නැති නක් තියෙනවා දැන් අරමුණක් තියෙනවා නිමිත්තක් තියෙනවා සත්‍ය ආනපන වෙන්න පුළුවන් මොකක් හරි වෙන්න පුළුවන් ඉස්සලා තුමුණේ ඒ නිසා දන්නේ නැහැ මේ නොදැනුවත් එක පිළිබඳව බය චකිතද තියෙන්නේ නැත්නම් මේකට එක්ස්ප්ලෝර් කරන ඉදිරියට යන කොළු ගතියක්ද තියෙන්නේ කෙලි ගතියක්ද තියෙන්නේ ඒකටත් මම කැමතියි. ඒ කියන්නේ මම නෙවෙයි මම කියන්නේ ඒකට කැමති වෙලත් බෑ අකමැති වෙලත් බෑ මේක මට දෙනවා පරිශ්‍රණයක් දැන් කරන්න. ඔබට කිසිම ලකුණක් දෙන්නේ නැහැ. කියන අධ්‍යතාවකාශයට ගිහිල්ලා අතාරිනවා. ඔබ යානේ කැරකෙනවද ඉදිරියට යනවද කියලා ඔබ බලන්නේ මොකද සාපේක්ෂව මොකක්වත් පේන්නේ නැහැ. කිට්ටුක මොන අචිතාකාශි කරසු කිට්ටුක මොනවා මේ පේන්නේ ලක්ෂ ගණන් ආලෝක ලක්ෂ ගණන් ඈතක තියෙනවා. Taman taman වට කැරකෙනවද කියලා හොයාගන්න කොහොමඩක්වත් බෑ. ඒ වගේම ඉදිරියට යනවද පස්සට හොයන්න බෑ. ඒවා අපි ඔක්කොම තියෙන සංසන්දක මොහොත් ඒක. උතන සංසන්දන සියල්ලම නැහැ. ඒතර එතන තියෙන්නේ අපේ හිතේ මෙතෙක් කරපු නැති ජනේලයක් ඇටලානේ. ඒක නැවත නැවත වෙන එක නිසා පේනවනේ මේක හීනයක් නෙවෙයි කියලා. එහෙම නැත්නම් කරතැබ්බයක් නෙවෙයි කියලා, එහෙම නැත්නම් මනෝ විකාරයක් දීලා ඩෝක් වෙලා නෙවෙයි කියලා. එතකොට අපිට පේන්න පටන් අර ගන්නවා මේක දකින්න හිත ඍජුව දකින්න ඉදurang කිසි කෙනෙකුට සමර්ථකමක් අපේ ඉදurang හදලා තියෙන්නේ නැස්චාර්ත්‍ය දකින්න නෙවෙයි. ඉදurang හදලා තියෙන්නේ අත්‍යත්‍ය දකින්න. මුද්‍රඥානාච කියන අත්‍යත්‍ය සාපේක්ෂව නැස්චාර්ත්‍යක් තියෙනවා. තියෙන තරම් අත්‍යත්‍ය කෙවල දාපන්. එතන ඔබ එතෙන්ට යනවා. හැබැයි අම්මා මුත්තගේවත් මේක පිළිගන්නේ මේකට තර්ක කරනවා සැක කරනවා නින්ද කියලා කියනවා මේ උඩල්ල කොට්ටේ උඩ ඉන්න කැමති නැති ගැතිය විවේකයට කැමති නැහැ කියන්නේ fear of freedom ඒකට කරන්න තියෙන්නේ අපි මේකට නැවත නැවත එන නිසා මේකට හුරු වෙන්න අරිනවා මේක gedara තමන්ගේ හැබැයි නිවහන බාටපත් වෙන්න මේ මේ මොකක්ද කියන්නේ මේක නැවත නැවත පැමිණීම සඳහා අපුමක් කළ යුතුද මේ අන්තිමට ඒක තව අවදි වීමක් වෙන්න පටන් ගන්නවා. ඒක වෙලාවක තේරෙනවා දැන් මම ඉන්නේ මොකක්වත් නැත්නම් හැබැයි මම දන්නවා. ඒත් එකම සතිය එන්න කිට්ටුව පෙරලකුණක් තමයි මේක. නමුත් ඒකට අන්තිමට තමයි තේරෙන පටන් අර ගන්නවා මේක මගෙන් අයින් කරන්න කිසිම ජඩිතෙකුට බෑ. මේක මානවයිතිවාසිකම කියන්නේ. මම උපයාගත්ත දේ ඉස්සර මම දන්නේ නැහැ. ඉස්සර මම මේක පිළිබඳව කුතු කුතුහලයේ කියන වචනේ ඒකට කියලා තියෙන්නේ අන්සර්ටිනිටි එකක් තියෙන්නේ නැහැ. ඒක හුරු වෙන පටන් ගන්න. හුරු වුණාට පස්සේ රැයත් එකයි දවල්ත් එකයි ලෙඩ වුණත් එකයි වයසට ගියත් මරුණත් එකයි මේක කඩන්න බෑ. මුදාම ඇත්ත කියනවනම් හැම වෙලාවෙම තියෙනවා ඕක. අපිට ඒකට ප්ලග් වෙන්න වෙන්නේ නැහැ. මේ දින ප්‍රශ්න නිසා. අන්තිමට තියෙනවා අපි මොනවත් එක රණ්ඩු දවසවල් කර කර හිටියත් මේක ඇත්තටම තියෙනවා. මේ පසුබිම අපේ නැති කරන්න බෑ. උප්පත්තියත් එක්කම තිබිලා තියෙනවා. අපි මේ රණ්ඩු සරුවල් ගැන යෙදෙන්න යෙදෙනකොට අපි මේක නෑ කියලා හිතුවට මේක අපිත් එක්ක අනිවාර්යයෙන්ම තියෙනවා. චිත්‍රයක් අතට canvas එක තියෙන්න ඕනේ. දැන් canvas එක පේනවා. අපි අපි පුරුදුලා තියෙන canvas එක බලන්නේ නෙවෙයි චිත්‍රය බලන්න. ඉතින් දැන් බුදුහමතු චිත්‍රය හරහා ගිහිල්ලා පුළු පුළුවන් වෙලාවෙ canvas එක පේනවා. ඒ නිසා මේකට ගියාට පස්සේ uh, unconscious එකට යනවා. අපේ දිනේ අතීතයට යනවා. ඉතින් ඒක අපි සාමාන්‍යයෙන් අනිශ්චිතතාවයක් වශයෙන් තමයි දකින්නේ. බියේ ලබන ලොකු දෙයක්, වපසරි දන්නේ නැති දෙයක්, අලුත් බිමකට ගියා වගේ ඒක අටුවාචාර්ය මාසල පෙන්නනවා කිසිම නැවිගේෂන් නොකුත් නැතුව මුහුද මැදට ගිහිල්ලා ගොඩබිම නොපෙනී ගිය ගමන් වක්කාර කරනවා. කාන්තාරයකට ගිහිල්ලා චේම භූමියෙන් ඈත් වෙච්ච ගමන් වක්කාර කරනවා. වියාල සත්තු නිසා. කැලේකට ගිහිල්ලා ගමේ සංඥා නැති වෙච්ච ගමන් කරකොලතාවයි. නිසා අපි හැම වෙලාවෙම ආපමර හිටපු ශිෂ්ටාචාරයට යන්න හදන ගතියක් තියෙනවා. මෙතෙන්ද ගෙනියනවා පෙන්වන්න බැරි සීමාවල් ඉක්කොලාව. ඉතින් බුදුචානන් සඳහන් කරන මේකට උරු වෙන්න බැන්න ආදී භූමිත යන්න බෑ. අපිට භාවයන් දෙයක් නැත්නම් කරකස අපිට යන බය වෙන්නේ ඒක ජොලි කරන්නත් බෑ. මොකද ජොලි කරන්න දෙයක් නෑ ඒක. තියෙන්නේ මේ කරදර නෑ කියන එක තමයි. ඒ නිසා බුදුචානන් දෙකන මේ කරදර නැත්තවක වටිනාකමක් නෑ. කරදර තියෙන නිසා මේක වටිනාකම තියෙනවා. මේක තියෙන නිසායි කරදර වල වටිනාකමක් තියෙනවා. ඒක මොන තාලෙන්වත් තර්කයක් වෙන්නත් බෑ මේ අශ්ලෝක ධර්මේ කම්පා වෙන්නේ නැහැ කියලා කියන්නේ සැපටත් දුකටත් යසතත් පායසතත් සුඛ වේදනා දුක් වේදනා සැලෙන්න එපයි කියලා කියන්නේ තියෙන අරමුණක් අල්ලගෙන උදාසයෙන් කෙවලා පෙන්නේ. ඒවල බින්දුවට ගියාට පස්සේ අපි ගොඩක් මාළු වගේ නටනවනේ. පොඩල කොට්ටුවට දීපුවා වගේ නටනවනේ. ඒක නෙමෙයි බුදුන් කියන කමන්න නේට්වර්ක් ගන්න ඕක ලෝන දැන් පණිත දරක් නෑ. ඔබට දෙක පේනවා. ඔබට පේනවා මේක තියෙන නිසා මේක දැනනවා. මේක තියෙන නිසා මේක දැන නැත්තම් කියලා දෙන්න බෑ. මෙහෙම දෙයක් නැති බව කොහොමඩක්වත් තියෙන බව කියලා දෙන්න බෑ. මේක අමෝරාවෙන් හරි මේකට වටන්න ඕන නිසා. ඇට්ටුවට පස්සේ කියන ඔය දෙකට සමහිතේනකම් භාවනා කරනවා. අවදි වෙලා අරමුණක් තියෙනවා. සත්‍යයක් වේදනාවක් හිතවිල්ලක් තියෙන දණ දැන් දැන් දන්න. ඒක ඉරිටේෂන් එකක්. ඒක දරතයක්. ඒක වේදනාවක්. අතන වේදනාවක් නැහැ නමුත් විඳින කෙනෙක් නැහැ. මේ දෙකේ සංසන්දනය තුළ තමයි මේ දෙකට සමසිත පැවැත්ම තමයි නිවන කියන්නේ විමුක්තිය කියන්නේ. අරකට විමුක්තිය නෙවෙයි මේකත් විමුක්තිය නෙවෙයි දෙන්න අන්‍යෝන්‍ය වශයෙන් පිටලා තියෙනවා. දෙකටම සමහිතක එනකම් භාවනා කරනවා කියවම කොච්චර කල් භාවනා කරනවද? නමුත් ඒ සඳහා සම්මා දිට්ඨියක් පාල වෙනවනේ මේක දැන් භාවනා ලැබ ප්‍රතිඵලයක් මේක නෙවෙයි නිවන කියන්නේ. මේකටයි කරදරෝටයි සමහිතයි. මේ ලැබිච්ච දෙයටයි නැති වෙච්ච දෙයටයි සමහිත. ඉතින් ඒක කිසිම ශාස්ත්‍රෝදෙක් කියයි කියලා හිතන්න බෑනේ බුදු කෙනෙක් කරන්නේ. බුදුහාමුදුරන් මෙහෙම දෙයක් ගෝචර වෙනා මිසක් වෙන කිසිම මානව හිතවාදීකට මොනම ආර්ථික විශේෂඥයෙකුට මොනම දේශපාලනඥයෙකුට ඒක පිළිසිතක ඉන්නේ නෑනේ. මේක එකට මනාප වෙනවනේ. මනාප වෙච්ච ගමන් අවුල. මේක නිසා මේ කතාව කරපම් මේක නිසා මේ කතාව. දෙකම තියෙන්න එපා ඒක. දෙක තිබුණාට අල්ලන්න තියෙන විතරයි. නොසුබට පැද්දුනාට අපි අන්ත ගැන කතා කරන්නේ හැම වෙලාවෙම මැද පන්නනවා. අපි අපි ඩෝම් එක විදිහට නැත්තම් ඉවර විදිහට පෙන්වන්නේ මැද. යා හිටින්නේ නැහැ ඒක. මොකටකටත් හිටින්නේ නැහැ. යනවා. ගියාට මොකද අපි දන්නවා මෙයාට මැදට යන්නේ නැතුව කොහොමඩක්වත් කෙලවරට යන්න බෑ. අන්තිමට ගිහිල්ලා ගිහිල්ලා මැදදී මැදට කොම්ප්‍රොමයිස් කරනවා. ඉතින් ඔය චුන්දනා මහා ප්‍රශ්න වල එකම தත්ත්වය කියෙන්නේ අපේ හිත හැම වෙලාවෙම මේක අවාසියට අරියාදුර කල්පනා කරනවා. ඒක වළක්වන්න බෑ. ඒ ඒ කල්පනාවට තමයි මෝඩකම කියන්නේ. මේ මෝඩකම කියන්නේ කියන දෙයක් නෑ හැබැයි මෝඩකම කියනවා පව් කියලා හිතෙනවා මොකද භාවනා කරන මිනිස්සු. පොඩි භාවනාකාරයෝ නෙමෙයි. පොතෙන් දෙන්න බෑ පොඩි භාවනාව. ගොඩක් භාවනා කරලා. ඒ නිසා මේක නැවත නැවත සාකච්ඡා කරලා කවදා හෝ මේකට ඊනෙන් දිවගාව කිවිසුඳක් වගේ අල්ල නොකෙනේ. ඇල්ලුවට පස්සේ තමයි භාවනාව පටන් ගන්න. එතකන් ඔය තාම හිතේ සකස් කරනවා. ඊට පස්සේ භාවනාව පටන් ගන්නවා. අර කතාවත් එකයි මේකට ආවත් එකයි ආනපනතිගේ ගියත් එකයි බින්දේ නැතිතිගේ ගියත් එකයි හක්මනේ ගියත් එකයි කොහොම හරි කියනවා දෙකට මැදට ඇවිල්ලා දෙකටම වෙනසක් නැති. අංගු පෙරු බෙදන්නේ නැති. කම්ප නොවන මනසක් හදාගන්න එකයි බුදු බුදු මනස කියන්නේ ඒකයි. සම්මානසිකයෙන් දැන් ඒ වගේ සිත විපාක වුණාට පස්සේ මේ ඉතින් ඒකවල ප්‍රතිසිකල් කියන අවස්ථාවල තියෙනවා. ඇති වෙන්න පුළුවන් සමාධිය අගය කරන කෙනෙක් නම් ඒ සමත්යයට අගය කරන කෙනෙක් නම් පිචි සුඛේ දකින්නවා විතක්ක ਵਿਚාර දුරු කිරීමේ අදහසින්. නමුත් ඒක මේ නතර වෙන්න තැනක්වත් නිත්‍ය සුඛ තැනක්වත් නෙවෙයි. ඊට පස්සේ තව ඉස්සරහට යනවා. ඒක නතර වෙන තැනක් නෙවෙයි. ඒක නතර වුණා නම් එයා ඒකට තණ්හා කරලා. ඊගාගේ අවස්ථාවක් ඉන්න පුළුවන් නේ. අනිවාර්යයෙන්ම යනකොට ඒ අවස්ථාව බයිනවා දැන් ඔය කිව්වේ මට කරදර තියෙනවා මෙතන කරදර නැති නිසා මෙතන ත්‍රිල් එකක් තියෙනවා. මෙතන කරදර නැති නිසා. මෙතන ගැටුමක් නැහැ. අඬු සරුවලක් නැහැ. ඒ වගේ අවස්ථාවක මෙතන මේ වගේ අවස්ථාවක් ගන්න ඉන්න පුළුවන්. මේ කියන්නේ මේක ඒක ලොකු දියුණුවක්. කාමෙන් නෙවෙයි මේ සැපේ ලබන්නේ, දුරංගෙන් නෙවෙයි මේ සැපේ ලබන්නේ. මේක නිර්ආමිෂ. නමුත් ඒකට බැඳීම නිසා එතන නතර වෙනවා. ඒක දැනගන්න. හරි ආවට පස්සේ දැනගන්න ඕනේ මම දේ අසාධාරණ සැපයක් නෙවෙයි විඳින්නේ. කාම සැපකුත් නෙවෙයි, ඉන්ද්‍රිපටිපද සැපකුත් නෙවෙයි. නමුත් මම මෙතන බැඳිලා ඉන්න නිසායි ඉතිරියට යන්න බැරි. ඉන් යන්න කියන තේ උපේක්ෂාවනේ. උපේක්ෂාට යන්න බැරි තාම ළමා වයසේ ගත කරන සෙල්ලම් වයස. හොඳට උරුණාට පස්සේ ওই සෙල්ලමේ සිල්ලේ කාඩු වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ යන්න උපේක්ෂාව. ඒ කියන්නේ ධ්‍යාන කතාවෙන් කියනවනම් දෙවෙනි ධ්‍යාන තුන්වෙනි ධ්‍යාන ප්‍රීති සුඛ. හතරවෙනි ධ්‍යාන උපේක්ෂාව. විදි තියෙනකන් සුඛයට යන්නේ සුඛේ තියෙනකන් උපේක්ෂාවට යන්නේ. ඉතින් ළමා වයසක් තියෙන ඒ වයසේදී කෙලිලොල් කෙලිලොල් වයසේ ප්‍රීතියට හරි කැමති අතට ලොකු ජයග්‍රහණය. නමුත් ඒක නතර ඇල්ලුවොත් අහුවෙනවා. අවසන්වස. සමහරවිට භාවනාවේ පිට වේලාවක් සිටින විට ඉර පායා ඇති විට වගේ තද ආලෝකයක් දැක්කා. සමේතුනේ මහා දවල් දෙන්න ඇති ඇති කියන නමුත් භාවනාව අවසන්ීමෙන් පසු ධර්ම කාර්යකදී එළිය බැදී නැති බව දැක්කා. සක්මන් භාවනාවේ පැය භාගයක් පමණ සක්මන් කරන විට ඒ ගමන් කරන බවක් දැනුණා. සක්මන් බඳුව උදට එසවි ඇති බවක්ද දැනුණා. ඒක තමයි සාර්ථක අධ්‍යයනයේ දැනුණා. අපලේ පාදා වෙනනේ ගෞරවයෙන් ඉඳලා මේ කරනකොට තමයි සැකයක් බයක් කුතුහලයක් පහළුනේ නැත්නම් මේ භාවනාවෙන් කරපු දෙයක් කියන හැඟීමක් ආවේ කියන එක හරි වැදගත් ප්‍රශ්නට උත්තරේ දෙනවා. මේක කරනකොට තමයි කියන්නේ භාවනාවේ සාර්ථකක් කියලා නැත්නම් අතරමං වෙලා පටලවිලා නන්නත්තරුණා වගේ දෙයක් වෙනවා. ඒ භාවනාව අපෙන් කියලා තියෙනවනම් අපි දැනගන්න ඕනේ මේක ආම්බයක් නෙවෙයි ඉදිරියට යන ගමනක්. මේක තව ඉදිරියට යන්න මේ ඉර නගින්න ඉස්සලා එන අරුණ. අරුණ එනවනේ වර්ණ ගන්න වෙනවා සුදු පාට වෙනවා ඊට පස්සේ ඉර නගින්නේ. ඉතින් මේ මේක හොඳ ලකුණක්. හැබැයි මෙතෙන් යන්න හේතු වෙච්ච අරමුණක් තියෙනවානේ. සක්මණේ දිනවා වම දකුණ. හරියන්කේ දින ආනපන ඒකම දිගට ඇසුරු කරන එකයි තියෙන්නේ. එතකොට මේක ඉදිරියට ඉදිරියට යනවා. අපි එන දවසේ දැනදීන් වල එන දවසේ අ 8ට විතර වගේ සාකච්ඡාවක් ගියා. නිකමට මේ මේ කතා කරන නෝන කෙනෙක් කියනවා අපේ භාවනා කරන කෙනෙක් තව කෙනෙකුට කියලා කිව්වලු අනේ බලන්නකො ඉස්සර වාඩිලා ඉන්නකොට මට හරියට ආලෝක පේනවා දැන් පේන්නේ නැහැ කියලා. ළඟ එක නම් කළුවා ලයිට් බිල ගෙවලා නැතුව. මේවත් <laughs> තියනවා. ආලෝකේ ලොකු වෙලා හිටනවා නම් ඉතින් ලයිට් බිල ගෙවන්න ඕනේ. ඒක නැත්නම් එදාට ලයිට් කවනවා. ඒ නිසා හරියට මේ වගේ සිද්ධි වෙනකොට දැන් ඔය කියන දේවල් හොඳ නරක දෙකේම තියෙන සමහරට තන්නේ කර නරක දේවල් වෙනවා. සමහරට සංදි කර සුද්ධ හොඳ දේවල් නෝ කොයි එක ආවත් ඊගාම ජවනිකාට යන්න අරින්න එකක්වත් අල්ලන්න. හොඳයි කියලා අල්ලන්නත් ඒවා නරකයි කියලා අල්ලන්නත් ඒගොල්ලෝ ඉන්නේම ඇත්තට අපේ හිත තෝන්තු කරන්නයි. හොඳදී දැනගෙන කියනවා. මේ එකක් හරි ඇයි මෙහෙම වෙන්නේ මේක තුබද අසුබද කියලා මයින් හැම වෙලාවෙම වෙන්නේ භාවනා කරනවා. හිත සතිය නැති වෙනවා. ඒක තමයි යගේ ප්‍රතිඵලය. ඇවිල්ලා ව්‍යක්ත කරන්න තියෙන්නේ ලකුණු වර්ගයක් තියෙනවා. ඒ ලකුණු කෝක වුණත් ආගමන තියෙනවා නම් දිගට කරගෙන යනවා. කරගෙන යනකොට ඕනේ හොඳ නරක කියන නම් ලේබල් කිසි ඔක්කොම අයින් වෙන්න පටන් අර ගන්නවා. මෝරන්න මෝරන්න. එතකොට යෝගාවචරයට ඒකකින්වත් බාධාවක් වෙන්නේ නැහැ. ඒක හරියට මේ මාළුවෙකුට වතුර පීරක් දිගේ වතුර පාර දිගේ ඉදිරියට පීනන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. ඌට වතුර පාර කොහෙට ගියත් ඌ කාගෙන යනවා වගේ හිත හැදෙනවා. ඉතින් එතනට එනකන් ටිකක් විශ්වාසය ඇති කරලා දෙන්න ඕනේ. කපටහන සුද්ධ කරලා දෙන්න ඕනේ මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා. ඒ පේන ලකුණු වලට මේ සුභ අසුභ වැලිදී දීන විස්තර කිලි තමයි උගාකලට ධර්ම සාකච්ඡාවල දෙන්නේ. ඒ වෙයි නතරලා ඒක අල්ලගන්න. ඒක අල්ලන්නේ ඇයි මේ වෙන්නේ ඇයි මේ වෙන්නේ කියලා අහනවා. ඒ කියන්නේ ඉදිරියට යන්න තෙපර වානවා. ඉදිරියට යන්න බයයි. එහෙම වෙනවා ටිකක්. පස්සේ පස්සේ තමයි Tamanට කාගෙන ඉදිරියට යන්න පුළුවන් ගතියක් එන්නේ. ඒකෙන් දෙනකන් අපි සාකච්ඡා මාර්ගෙ මිසක වෙන ක්‍රමයක් නැහැ මේක විසඳන්න. බණ ඇහුවට හරියන්නේ නැහැ, භාවනා කරාට හරියන්නේ නැහැ, ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. සර් ස්වාමීන් වහන්සේ මේ ප්‍රදර්ශනය කර ඇති බෝඩ් එකේ සඳහන් imagination is more important than knowledge knowledge is limited imagination it which is the world, inside uh, the world. බුදුන් වහන්සේ මේ verses තුනේ භාවනාවට සම්බන්ධයක් කියනවාද අවබෝධය ඉමේජිනේෂන් එකක්ද නිවන අවබෝධ කරගන්න ඉමේජිනේෂන් එකද ඒ කව කොහෙද තියෙන බෝඩ් අන්නේ ගලවලා දාන්න බෝඩ් කාට භාවනා මධ්‍යස්ථාන කිසිම බෝඩ් එකක් ගන්න බෑ බුදුගාන්ති කිව්වා මේ අසුබ රූපවත් ගන්න බෑ ඔක්කොගේ වෙන එක එකට එක එක ඩිටෙක්ෂන්ස් වලට දානවා. ඌව නිකන් පිස්සන්ගේ වැඩ. භාවනා කරන්නේ නැති අයගේ වැඩ ඔය. භාවනා කරන මනුස්සය Taman දිහා බලන්න. බෝඩ් දිහා බලන්න යන්නේ නැහැ, රූප දිහා බලන්න යන්නේ නැහැ. මේ හැම එකකින්ම අවුලක් ඇති කරන නිසා මේ අපිට මේ පංචස්කන්ධය දීලා තියෙන ප්‍රධාන භාවනා මධ්‍යස්ථානේ. බුදු දානසේ කිව්ව මේක ඕලාරික අත්පටිලාවේ. මේක තියෙද්දි පිට දේවල් බලන්න හරි ආසයි. ඒව ගැන කතා කරන්න හරි ආසයි. ලොකු ඥාන කියලා හිතෙනවා. සමහර පැත්තට සමහර ක්ලික් වෙන වෙලාවල් තියෙනවා. මේ පංචස්කන්ධෙන් එළියට හිත ගියා නම් කායන රසණන් එහා පැත්තට ඉතින් කෙලස් තමයි. ඒ නිසා ඒව දකින්නකොටම කියන්නේ දකින්නවා දකින්නවා දකින්න. එච්චරයි. ඉතේ දිටවන්තම් භාවිතේ ඉංග්‍රීසියේ කියලා තිබ්බත් ඉංග්‍රීසියේ කියලා තිබ්බත් හරි තිබ්බත් හරි තිබ්බත් දකින්නවා කියලා දන්නවනේ ගොඩක් ඇවිල්ලා කුසලයක් සිද්ධ වෙනවා. අන්තර්ගතේ වල තෝරන්න යනවා කියලා කියන්නේ මායя ඔලොප් ඔලොප් ඔලොප් ඔලොප් කාලා hina වෙන පටන් ගන්නවා මේ අමන මිනිස්සු මෙහි ඇවිල්ලා තපුරු ජීව කියවා අපාවා කතා ඉන්නවා ඒකට කියන්නේ වමාරා කරනවා කියන්නේ රීගිටේෂන් එනිසා මොන්නම පෝස්ට් එකක්වත් ඕනේ ඉබේ ඉව කල්පනා කරන්න යාම කියලා කියන්නේ මේ ඉන්න 40 50ම කැලේට අදගෙන යනවා තමයි උෂ්ණ දියා බලන්න ඉන්නේ ඉරියව් දියා බලන්න පේනවනම් දකුණ රකන කර මෙනේ කරනවා නැත්නම් පේනවා පේනවා ඇහෙනවනේ ඇහෙනවා ඇහෙනවා කියලා මෙනේ කරන්නේ ඒකල තමගේ කයට ගන්න හිත පුළුවන් තරම් ඉක්මනට ඒකට අරසාවි තමයි. ඒ ස්වාමීන් වහන්සේ කයදස බලා සිටින විට නිශ්චල අවස්ථාවේදී ආනාපානයට වඩා ප්‍රබලව ඈත්වල පල්ස් හෝ සමහර විට හෘද ස්පන්දනය දැනෙනවා. එවිට ඒක අවධානය යොමු කරාට තමක් නැද්ද? එසේ සුසුනා ප්‍රතිමින් ඉදිරියට යා යුතු ආකාරය පැහැදිලි කර දෙන්න. සුදුසු නැත්නම් කොමක් කොමක් කළ යුතුද? යමක් නොකර ඉන්න එකයි තියෙන්නේ. අපි ආනාපාන සියුම් නිසා ඉන්ද්‍රයන් ප්‍රණීත නිසා ගොඩක් නොපිනිච්ච දේවල් පේනවා. එකක් හරි තේරුවොත් අපි කොටු වෙනවා. ඒක දැක්කට නොදැක්කා වගේ ආනාපාන තියෙනවනම් බලන්න. එහෙම නැත්නම් දැනගන්න මේ ආනාපාන ප්‍රණීත නිසා කයේ ගොඩාක් කායගත සතිය ගොඩාක් සංඥා පේන්න පටන් ගත්තා. ඒක හොඳ දියුණුවක්. එකකටවත් ඡන්ද දෙන්න එපා. එකක් අප්‍රතික්ෂේප කරන්නත් එපා. දිහා බලාගෙන ඉන්න gediye piti. අවශ්‍ය නම් සැකන අනපනට බලන්න. අනපනේ නැත්තම් මේක භාවනා ප්‍රතිඵලයක් ඔක්කොම කොහොමම වෙන්නේ. ඒකට කියන ඇති හැටිය දැකීම. යථා භූත ඥාන දර්ශනය කියලා කියන්නේ ඕකට. මේ මම අහද්ද ස්පන්දනය බලන්න ඕනද අතේ පල්සේෂන් බලන්නද ආනපන බලන්නද අරක බලුවොත් මොකද වෙන්නේ මේක බලුවොත් මොකද වෙන්නේ කියන කල්පනාවක් මිස යථා භූත දර්ශනයක් නෙවෙයි. ඒ එන දේ පෙන්වන්න මොනවද තියෙනවනම් පෙන්න පුදාවයි. හිත මේ තෝරනවා නම් තෝර පුදාවයි. කරන්න එපා. ස්වභාවයෙන් ස්වභාවයෙන් ඇවිල්ලා වැඩ කරන පටන් ගන්න වෙලාවට හොඳට ඉඩ දෙන්න. ඒකට යන්න මේ එකකවත් කෙලෙස් නැහැ. අත් දාපු ගමන් අර කාර්ය මේක අල්ලපු ගමන් හෝ ප්‍රතික්ෂේප කරපු ගමන් සංස්කාර වෙනවා. ඒ අපිට තියෙන සංස්කාරයත් නොකර සිද්ධියට යන හැටියට ඒකට කියනවා ගංගායිනට වෙලා. ගඟදියා ගල නැටි බලාගෙන ඉන්න වීලි තැනකට වෙලා අත දාන්න එපා අත දැම්මොත් එන්නේ තෙමුණොත් ගඟ කැළඹෙනවා කකුල දාන්නත් එපා කකුල දැම්මොත් තෙමෙනවා තෙමුණොත් ගඟ කැළඹෙනවා තමන්න දෙන වීලි තැනකින්ද ගඟදියා බලන්නේ එතකොට ඔය ඔය සීල දුක් කරදර කංකටලු කනස්සලු සේරම හොදලා යනවා අපි යන්න දෙන්නේ නැතුව අල්ලන එක තමයි කරන්නේ අරකට බලන්න ඕනේ මේකට බලන්න ඕනේ කියලා අපි දුක් කරදර ගන්නවා දුක් කරදර ගැනීම තමයි පුත්තඥයාගේ තියෙන ප්‍රධානම කාරණය. කොහේ හරි යන කුණු කන්දලක් කොළුවේ දාගෙන දුක් කරදර ගන්න. ආර්යනාංශ කියලා කියනෝ කවුරු ඇවිල්ලා ඔළුව දාන්න ගියත් මම නෙවෙයි මගේ නෙවෙයි ඇහුනෙත් නෑ දැක්කෙත් නෑ කියන විදිහට ගණන් නොගෙනින් දිලමයි ආර්ය භූමිය කියලා. ඉතින් එතන මෙතන තමයි අපිව මාරු වෙන්න හදාගන්නේ. කියලා සාහන්වද ප්‍රශ්නයට පරයන්ක භාවනාවේදී යම් වේලාවකට අනුතුරුව පාදවලට දැනෙන වේදනාව නිසා බුද්ධ ධර්මස්ථානයේ වල උසම ඉහළ පාදයේ ක්‍රියාවලියට සිදුවීම කිරීමට බාධා ඇති. සිත ගමන් කරන්නේ වේදනාව ඇතිවන ස්ථාන කරාමය. සුබන අවස්ථාවල කලීත්තේ ඇතිවන වේදනාව දෙරෙහිම සිත යොමු කිරීමද එසේ නොදැතිනම් ඉරියව් වෙනස් කිරීමක් සිදු කොට ආසන විදර්වා සකස් කරගෙන නැවත ඉති පහළ අංගකාරය යන්නේ ක්‍රියාවලිය සිදුවෙන්නේ එන්නද මේක කොහොම හරි වේදනාව ආවත් ඊට කලින් තියෙන ආනාපාන බැලුවත් එකම ප්‍රകൃතිය එකක්වත් මේ Taman හිතලා ගත් එකක් නෙවෙයි ඒ නිසා සතිය පිටලා තියෙන්නේ වේදනාව තියෙනවා තියෙන බව දන්නවා වේදනාව ආනාපාන රෙඩිය සැර බව දන්න නිසා සතිය පිටලා තියෙන්නේ ඉතින් වේදනාව වැඩි වෙනවා නම් උග්‍ර විදියට අපිට විකල්ප දෙක තුනක් ඉද අපිට පුළුවන් එක වෙලාවක දැන් මේ සතිය වේදනාව තියෙන නිසා සතිය පොළවේ ගැහුවක් කැඩෙන්නේ නැහැ. හරිම ලාභයි. ඒක පැත්තට. වේදනාව තියෙන නිසා ඵලයන් කිව්වත් යන්නේ කයින් පිට කොහොමදක්වත් ඒ නිසා ඕන නම් ඒකේ ලාභය යන්න මේක පුපුරු ගහද්දී යන්න පුළුවන් සත්ත පහකට බය වෙන්න එපා ඕනේ දෙකක් આવත් මම බාර ගන්නවා. එක. දෙක දැනගන්න පුළුවන් මේ වේදනාව උග්‍ර වීම නිසා දැන් ආනපන පේන්නේ නැහැ. එතකොට ආනාපාන පිටිපස්සට ගිහිල්ලා වේදනාව ඉස්සරට අවිලා තියෙන්නේ. එතකොට ඕනම් බලතයි මේ වේදනාව කුපුරු ගන්න වේදනාවක් තියේදී මේක අස්සෙන් ආනාපාන තියනවද නැද්ද කියලා බැලීමේ පරීක්ෂණයක් කරන්න පුළුවන්. මේ වේදනා ඇහිදල් සහිතයි කොච්චර ගෙඩිය වශයෙන් තියනවා කියලා පිටියක් වශයෙන් තියනවා ඇහිදල් තියනවා. ඇහිදල් ඇස්සේ ආනාපාන පේන්නේ ඉතින් ඒක බලන්න පුළුවන්. මේක තමයි බුදුජානක කිව්වේ. ආනාපානේ দূරේ අවස්ථාව. ළඟ නැහැ. ඈත තියෙන අවස්ථාව. සූක්ෂම අවස්ථාව, වේදනා උග්‍ර අවස්ථාව. ඉතින් අපිට මේ ආනාපානේ තව කෙනෙක් එක්ක පොරට දාන්න නැතුව මේ ආනාපානේ দূරේ සම්තික දකින්න බෑ. ගොරෝසු සියුම් දකින්න බෑ. ඉතින් ඒ නිසා දැන් වේදනාව ඇවිල්ලා රණ්ඩු කරන ලැබෙන ආනාපානේ සියුම් වේදනා ගොරෝසුයි, වේදනා ළඟ ආනාපානේ දුර. ඒ නිසා මේ රණ්ඩු යද්දිම වල දැයි මේ අරමුණු දෙක අතර එක එක ආකාර වෙනස් වෙන හැටි. තුන්වෙනි කරන්න පුළුවන් වේදනාව තියෙන හිමීට නැවතිල්ල සතියේ හිමීට කකුල දිගනවා දිගහැරලා වේදනාව ඇති වුණාට පස්සේ මම නැවතත් ආනාපානට යනවා කියලා තුන්වෙනි කල්පේ ගන්න පුළුවන් තුනම එකයි. ඔය තුනම ධර්ම. අරකට වැඩි මේක ලොකු කියලා එකක් නැහැ. ඒක නිසා ඔය ලදලද වෙලාවල් වල වේදනාවට ඉඳලා බලන්න කකුල මාරු කරලා බලන්න වේදනාවයි ආනාපාන දෙකම සංසන්දනය කරලා බලන්න ඒ පැතිකඩින් එකකින් උගන්නන ධර්මෙ තව එකකින් උගන්නන්නේ නැහැ. දැන් තීරම ආර්ය පරිශ්‍රයෙන් තමයි මොකද ඔක්කොම සිද්ධ වෙන්නේ දැන් සතිය. ඒක විතරක් සමාදන් වෙන්න වේදනාව උග්‍ර වුණා සතිය උග්‍ර වුණා සමබරව බලවත් දැන් සතිය තියෙන නිසා අපි ආපු ගන්නවා ඉෂ්ට වෙලා තියෙනවා. දැන් තියෙන අතිරේක ලකුණු ලබා ගැනීම තමයි. වාචේ සඳහන් කළ බැවින් පරයන්ත භාවනාවේදී සත්‍ය පරයන්තේ වාඩි වීම කළ යුතුමද අනෙකුත් සියවලින් අසුන් දෙන්නුම් ඉහළ සත්‍යමත් බවක් ක්ෂණ කරගත නොහැකිද ඉහළ සත්‍යමත් බව ඉහළ සත්‍යමත් බව ලබන්නට ඉවත් කරගත නොහැකිද ඉලකට අපාසම ඉවත් මතින් දෙන්නේ වෙන්නේ ඔක්කොම කරලා බලන්න ප්‍රශ්නයක් නැහැ කොයි එක වැළුවොත්ද වැඩි ආනපාන කික් වෙන්නේ කොයි එක වැළුවොත් සත්‍ය වැඩි වෙන්නේ කියලා මේ මොකද පద్මාසනේ, වීරාසනේ, සුඛාසනේ වගේ කියන දේවල් අපි මේ සඳහන් වෙන පළඟ බඳ වාඩි වෙනවා කියන එක විතරයි කියලා තියෙනවා. යෝගාසන වල තමයි පద్මාසනේ කියන lotus, half lotus, quarter lotus කියන සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම භික්ෂුණීන් වහන්සේලාට පద్මාසනේ ඒ වගේ ආසන ගන්න එපා කියලා. අර්ථපදයන්ට යනවා. ඒක නිසා මේ මේ ආසන මුද්‍රා ඒව පටන් අරගත්ත එක මේ මේ තේරවාදයට අදාළ වන්නේ. මං කියන්නේ බොරු කියලා. ඒ වගේ තියෙනවා යම් යම් තීක්ෂණ කරගන්න පුළුවන් තැන් තියෙනවා. නමුත් කොයි දේ හරි කවන්නේ පටන් ගන්නකොට ඇඟ දඬු කඳේ ගැවගේ වද දෙන්න එපා. ඒක හොඳට සරලව, සැහැල්ලුව, ලිහිච්ඡ ස්වරූපයෙන් තැපපත් කරලා සතිය ඇති කරගන්න ඇති කරපස්සේ ඕන දෙයක් කරන්න පුළුවන් එකක්. දෙක ඒ පරියන්කේ බලපෑමක් බොහෝම සුළුයි. තියෙනවා නම් බොහොම සුළුයි නැත්තේ නෑ. ඒ නිසා මේ වගේ වෝ ඔළුවට දාගන්න එපා. ඒ නිසා වාඩි වෙන්න පුළුවන් පහසු ඉරියව්වක වාඩි වෙන්න. පුටුවක හෝ කුෂන් එක හෝ බත් පරියන්කේ හෝ දීර්ඝාසනේ හෝ සුඛාසනේ කොයි එක හරි කරන්නේ. පුළු පුළු හැම වෙලාවෙම හැම එකම කරලා බලන්න. හැම කෙනාටම බෑ ලොකු මේ ඇඟ පිළිබඳ ලොකු පුහුණුවක් අවශ්‍ය වෙනවා ඉරියව් ඔක්කොටම යන්න. ඒ නිසා ඒක මතු ඉදිරි උසස් පෙළ පාඩමට තියාගන්න ඉස්සලාම බලන්න දෙන්න පුළුවන් පාසු කණ්ඩික දීලා සතිය ඇති කරගන්න. පරයන්ත භාවනාවේදී විශ්ව දෙන පාඩයෙන් ක්‍රියාපදිය සූක්ෂමව නිරීක්ෂණය කරන ලෙසට බවද සමාන කළා. උදාහරණ විශ්ව ඉහළ පහළ යෑමේ වේගය, විශේෂ සිල් බව, එක්ම අඳුර ස්ථාන ආදී නැත්නම් භාවනාවේදී මේ අයනින්න පාදවල ක්‍රියාකාරීත්වය ලැබෙන්න දැක්වෙන වතු ගොරෝසු බව දැක්ස්කද කලවාදද මාක්සදේශී ක්‍රියාත්මක වන අයුරුදී සිටීම කිරීම කලේ යුද එතකොට පාද ගන්න ආකාරයේ වම දකින දෙක පමණක් මෙහි පිළිව ප්‍රමාණවත් වහන්සේතුලට පටන් අර ගන්නවා වම දකුණු වශයෙන් ප්‍රමාණවත් ඊට පස්සේ වැඩි වැඩි තොරතුරු එන්න පටන් ගන්නකොට ඒක වලක්වන්න එපා ඒක භාවනාවෙන් ඇති කළ දෙන එකක්. ඒවට ඉඩ දීගෙන යන එක තමයි කරන්නේ. දැන් ආනාපානසති භාවනාවේදී බලවත් සිතට පැනගෙන සිටින විදර්ශනා කරන්නේ කෙසේද? එනවා දෙවි කර දෙන්නේ. සක්මන් භාවනාවේදී මගේ අරගෙනදී පෙරවල විවේකම දෙපා උපදෙකරන සිදුවීම් කරනවා. ඒක අපතේ කරේ කොහොමද කියන්නේ? අපිට කරනවා සබ්දයක් දැනුණා. මේක දැක්කම තමයි ප්‍රයෝජන දෙන්නේ. මේ ප්‍රශ්න දෙකේම හිතවිලි එන්න පරියන්ක ඉඳගත්තාම තමයි බලන මූල කර්මස්ථානේ මොකද්ද කියලාවත් සඳහන් කරලා නැහැ. සක්මන් කරනකොට මොකද්ද Taman ඉස්සරහින් තියාගත්තේ කියලා දන්නේ නැතුව කොහෙද යන දේවල් ගැන කතා කරන්නේ. එනිසා මට ඒකට උත්තර දෙන්න බෑ. මම අහනවා මේ ප්‍රශ්න කරුගෙන් මේ හිතවිලි එන්න හරි මොකද Taman මූල කර්මස්ථාන වශයෙන් මොකද්ද ඉදිරියෙන් තියාගෙන තියෙන්නේ කියලා කිව්වොත් මට දෙන්න පුළුවන් උත්තර. හිතවිලි ගැන කතා කරන එක නෙවෙයි තියෙන්නේ. සක්මන් කරනකොට තමයි බලන්නේ මොකද්ද ඒකකොට මෙවුව වෙන්න පුළුවන්. මේ බලන එක කියන්නේ නැතුව නමුත් ඉඳගෙන මේ කරදර නැතිලා මොකද්ද කරන්න කියන කියන්නේ නැතුව කරදර ගැන කතා කරන්න හදනවා කියලා කියන්නේ භාවනාවට හොඳ සෞඛ්‍ය සම්පන්න මානසිකත්වයක් නෙවෙයි. ඒකයි ප්‍රශ්න කරු කැමතිද තමන්ගේ මූල කර්මස්ථානය හඳුන්වා දෙන්න සාකච්ඡාව සඳහා නැත්නම් සාකච්ඡා නොකර අතාරින ප්‍රශ්න. ඒ කෙනාට මම කියනවා මූල කර්ම මූල කමඨහන අහන්න ඉස්සලා ආයතරය මනපතියන. ඒ තමන් කරන දේ වලට වටහා ගන්න. එතකොට අහල පහල කියන දේවල් පස්සේ බලා ගන්න පුළුවන්. කරන දේ ගැන පිළිබඳව කතා කරලයි ප්‍රධාන දේ ගැන කතා කරලයි අපිට වතුරු ආන්තර ගැන කතා කරන්න පුළුවන්. දැන් එතකොට අපි එතනින් අපේ ලිඛිත ප්‍රශ්න නිමාවිත බව සටහන් කරලා තියෙනවා. කියනවා තව විනාඩි 50ක් පමණ කාලයක් සක්මන් භාවනාව සඳහා අපි නැවත එකතු වෙනවා මෙතන සුරකට. ඔක්කොම ඉතින් අපේ ධර්ම සාකච්ඡාවේ මාතෘකාවක් කරනවා සීල දනානවා ඒ වගේ.